අත්තා අභවිස්සේ නෛධං රූපං ආබාධාය සංවත්තේය ලබ්භේත ච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මාහෝසීති යස්මාචකෝ භික්ඛවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පංචවාග්ගිය භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණු අනත්ත ලක්කන සූත්‍රයේ සඳහන් පාඩයක් ඒ ප්‍රකාශිත වුණේ මේ පින්වතුන්ට පසුගිය ඇසල පුණු පොහෝ දින ශ්‍රවණය කරන්ට ලැබුණා භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් පවත්වන්නට යෙදුණු ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව පිළිබඳව එහිදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මචක්කප්පවත්තන දේශනාව ශ්‍රවණය කරලා සෝතාපට්ටි ඵලයටපත් වුණා 18 කෝටියක් බ්‍රහ්මයන් සමග. අනතුරුව අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේව ඒහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි උපසම්පදා කළා. හිමිබෙක් උපසම්පදාවේ කියලා කියන්නේ එ르දිමේ පාත්‍ර සිවුරු ලැබෙන්න හේතු සම්පත් තියෙන පින තියෙන ශ්‍රාවකීන් පැවිද්දවිලා හිටියාම උපසම්පදාවිලා හිටියාම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා ඒ හිබික්කු භික්ෂුව පැමිණෙන්න මේ බුද්ධ ශාසනයට පැමිණෙන්න ස්වාක්ඛාතෝ ධම්මෝ මේ ධර්මයේ භාගිතුන් වහන්සේ විසින් මනවින් දේශිතයි චර බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මාර්ග බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගන්න සම්මා දුක්ඛ සාන්ත කිරියයි මේ සියලු දුක් කෙලවර කරගන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ වචනේ ප්‍රකාශ කරනවා එසේ ප්‍රකාශ කිරීමත් සමගම එදි මේ පාත්‍ර සිවුරු ලැබිලා අර සම්පූර්ණ ගිහි ස්වරූපය අතුරුදහන් වෙලා ගිහිල්ලා 60 වස් අපිරි මහතරුණ වහන්සේ නමක් වාගේ පාත්‍ර සීවෘදරව බුද්ධ වචනය අනුව උපසම්පදාව හිමි කර ගන්නවා. අන්න ඒ උපසම්පදාවට කියනවා ඒහි භික්ඛු උපසම්පදාව කියලා. ඉතින් ඒහි භික්ඛු උපසම්පදාවෙන් ඉස්සල්ලාම පැවිදි මේ උපසම්පදාව ලබාගත්තේ කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඊළඟ දෙවෙනි තුන්වෙනි සීවැනි දවස්වල තවත් හිටියානේ පිරිසේ මගපල නොලබාපු ස්වාමින් වහන්සේලා කවුද? වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන ස්වාමින් වහන්සේලා. ඒ ස්වාමින් වහන්සේලාට කරුණ දක්වනවා, භාවනා කියා දෙනවා ඊළඟ දවස් කීපේ. අතින් ඒ දෙවැනි දවසේදී එහෙම භාගතුන් වහන්සේගෙන් භාවනා උපදේශ ධර්මෝපදේශ ලබාගෙන භාවනා කරලා වප්ප ස්වාමින් වහන්සේ තුන්වැනි දවසේදී බද්දී ස්වාමින් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයන්ටපත් වුණා. එසේ සෝවාන් ඵලයටපත් වෙලා ඒ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ප්‍රසම්පදාව ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනා වහන්සේවත් ඒ වික උපසම්පදාවෙන් උපසම්පදා කළා. ඊළඟට මේ කාලේ දවස් කීපෙදී බුදුරජාණන් වහන්සේ පින්ඩපාත වැඩම කළේ නැහැ. මොකද ඒකට හේතුව අර මගපල නොලබාපු ඉතිරි ස්වාමින් වහන්සේලාට නිරන්තරයෙන් කියා දිය යුතු ධර්ම කාරණා භවනා කාරණා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඉසිපතනේ පිටට වඩින්න නැතුවම ඉසිපතනේ වැඩ වුණා. ඒ හින්දා අර හය දෙනා වහන්සේටම දානේ අරගෙන ඉන්නේ භික්ෂුන් වහන්සේලා තුන් නමක් පින්ඩ පාතේ වැඩම කළා. තුන් නමක් පින්ඩ පාතේ වඩිනවා බුදුරජාණන් වහන්සේ තවත් ස්වාමින් වහන්සේලා දෙනමකුත් ඉසිපතනේ වැඩේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මුල් දවස් කිහිපේ ගෙවුනේ. ඉතින් දැන් ඇසලපුණ පොහොව දවසේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා කියවනේ. පොහොයට පහවෙනිදා වප්ප ස්වාමින් වහන්සේ ඊළඟට ඊට පහවෙනිදා බද්දී ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයන්ටපත් වුණා. ඊට පස්සේ අනතුරු දවසේදී මහානාම ස්වාමින් වහන්සේත් ඊට පස්සේ දවසේ තියස්සජී ස්වාමින් වහන්සේත් භාගතුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන සෝවාන් ඵලවලටපත් වුණා. ඊට පස්සේ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ඉල්ලා හිටියා. භාගතුන් වහන්සේ මහානාම අස්සජී ස්වාමින් වහන්සේලාවත් ඒ වික් උපසම්පදාවෙන් පැවිදි කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ පස් දෙනා වහන්සේටම අරහත් ඵලයට පත්වීම සඳහා අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව වදාලා. අනත්ත ලක්ෂණ කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය පැහැදිලි කරන දේශනාව කියන එකයි. අනාත්මය කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕන අනාත්ම ලක්ෂණය වටහා ගන්න නම් ආත්ම ලක්ෂණය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. ආත්ම ලක්ෂණය කියලා කියන්නේ පින්වතුනි පොහොදුන් සත්වයන්ගේ සිත්වල තියෙනවා තමන්ගේ මේ ශරීරය තමන්ගේ මේ ජීවිතය ගැන මේ ජීවිතය තමාය මේක මගේය මේක මමය මේ පැවැත්ම Tamanට ඕන විදිහට පවත්වන්න ඕනේ කියන වගේ වැරදි අදහසක් තේරුණා දැන් අපේ ශාරීරිය ගැනත් අපේ සිත ගැනත් මේක Tamanගේය මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියන අදහස තියෙන්නේ අන්න ඒක තමයි ආත්ම අදහස ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේ පැවැත්ම තුළ ජීවිත පැවැත්ම තුළ සත්‍ය පුද්ගල වශයෙන් ගත හැකි දෙයක් තියෙනවා කියන වැරදි අදහසක් තියෙන. ඒක තමයි මේ ආත්ම දෘෂ්ටියයි කියලා කියන්නේ. ඒක හරි දෙයක් නෙවෙයි, ඒක වැරදි දෙයක්. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වැරදි අදහස තියෙන තාක්කල් අපට හිතවලින් රාග, ద్వේෂ, මෝහ අයින් කරගන්න බැරි. ආත්ම දෘෂ්ටියේ තියෙන තාක්කල් රාග, ద్వේෂ, මෝහත් පවතිනවා. ඒ කියන්නේ ඉතින් තමන්ගේ නොවන දේවල් තමන්ගේ තමයි කියලා හඟින තාක්කල් ඒවට ආශාව ඇති වෙනවා, පටිගය ඇති වෙනවා, මුලාව ඇති වෙනවා. අතින් ඒක නිසා යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් මේ ජීවිතේ පිළිබඳ බාහිර දේ පිළිබඳ මේවා යථා ස්වභාවය දකින්න ඕන අනාත්ම ලක්ෂණය දැක ගන්නට ඕන. ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේ දැන් මේ සෝවාන් වෙලා හිටපු පංචවාග්ගිය වික්ෂුන් වහන්සේලාට පොහොය ගත වෙලා ඉසල පොහොය ගත වෙලා පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් දේශනාවක් වදාලා. මේ අනාත්ම ලක්ෂණය පැහැදිලි කරමින් වදාළ මේ දේශනාව ශ්‍රවණය කරපු ඒ පංචවර්ගීය භික්ෂුන් වහන්සේලාට මහරහත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා ඒ දේශනාව අවසානයේ. ඒක නිසා අපිත් මේ සූත්‍රය නැවත නැවත ශ්‍රවණය කළ යුතු, තේරුම් ගත යුතු, භාවනා වශයෙන් වැඩි යුතු සූත්‍ර දේශනාවක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා තබා ගනිමු අපටත් මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගෙන පංචවාග්ගයේ භික්ෂුන් වහන්සේලාට වගේ මේ පංචපාදානස්කන්ධය තුල තිබෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ අවබෝධ කරගෙන සීල කෙලසුන් නැසා උතුම් අරහත් ඵලයට වහවහාපත් වෙලා මේ සසර ගමන අවසන් කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ කෙටි සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු. භාග්‍යතුන් වහන්සේ පංචවාග්ගිය භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා දේශනා කරනවා රූපං භික්ඛවේ අනත්තා රූපංචිදං භික්ඛවේ අත්තා අබ අත්තා භවිස්ස නෛදං රූපං ආබාධාය සංවත්තේය ලබ්ධේත ච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා හෝසීති ඒ කියේ මහණෙනි මේ රූපය කියන එක අනාත්ම වූ පැවැත්මක් තමන්ගේ කියලා තමන්ගේ වාසංගයේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊශ්වරත්වයේ මේ රූපය තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. රූපංචේ දම්භිකේ අත්ථාභවිස මහණෙනි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූපකයෙහි මේ රූපෙහි තමන්ගේ කියලා සලකන්න පුළුවන් දෙයක් තිබුණා නම් තමන්ට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් තිබුණා නම් මගේ රූපේ මෙසේ වෙන්නේ මගේ රූපේ මෙසේ නොවෙන්නේ කියලා මේ රූපේ කවදාවත් ආබාධයේ පිනිස පීඩාව පිනිස හේතු වෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? දැන් අපි කවුරුත් කැමතිද මේ ශරීරයේ ලෙඩ වෙනවට අඩුම තරමින් හිසේ රදයක්වත් හැදෙනවට කැමති නෑනේ. නමුත් බලන්න මේ ශරීරයේ ලෙඩ වෙන්නේ අපට කියලා නෙමෙයි. අපෙන් අහලා නෙමෙයි. අපට ඕන විදිහට නෙමෙයි. නේ? ඉතින් දැන් අපි කැමති නෑ සුළු හෝ ආබාධයක් ඇති වෙන්න නමුත් මේ කය ලෙඩ වෙන එක අපිට වළක්වන්න බෑ. Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය Tamanට ඕන විදිහට පවතින එකක් නක්. තමන්ගේ කියලා තමන් අයත් කොට තමන්ගේ වසඟෙහි පවත්වන්න පුළුවන් එකක් නම් එහෙනම් මේ ශාරීරියේ ලෙඩ දුක් හැදිලා පීඩා ඇති වෙන්න විදිහක් නැහැ. තේරෙනවද? ඉතින් ඒ වගේම බලන්න ලෙඩ දුක් විතරක් නෙමේ වයසට යන එක මරණය මේ කිසිවක් අපි කැමති දේවල් නෙමෙයි නේ. අපට ඕන විදිහට පවත්වන්න බෑ. දැන් හදිස්සිය අපි හිත මොකක් හරි හේතුවක් කාරණයක් නිසා අපට වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඉතින් අසවල් හේතුව නිසා මට අද මරණය සිද්ධ වෙන්න බෑ. හෙටයි මරෙන්න ඕනේ කියලා එහෙම කාටවත් මරණය කල් දාන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ හේතුඵල සැකසිච්ච විදිහට ලෙඩවීම, වයසට යෑම, මරණය ආදී දේවල් මේ ශරීරය මුල් කරගෙන සිද්ධ වෙනවා. අන්න ඒකයි භාගිතුන් වහන්සේ වදාලේ යම් විදිහකින් මේ රූපය තුල තමායි කියලා තමාගේ කියලා පවත්වා ගන්න පුළුවන් දෙයක් තිබුණා නම් කොයි විදිහකින්වත් මේ රූපේ පීඩාවක් පිණිස හේතු වෙන්නේ නැහැ. ලබ්ධේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා හෝසි මේක තමන්ගේ දෙයක් වුණා නම් අනිවාර්යයෙන්ම මේක තමන්ට ඕන විදිහට පවත්වන්න ඕන මගේ රූපේ මෙහෙම නෙවෙයි මේ විදිහටයි තියෙන්න ඕන කියලා නේ දැන් බලන්න අපි හිතමුකෝ ගොඩාක් මිටි කෙනෙක් උස යන්න කැමති නම් ඒක අනේ මම මිටි වැඩි මට උස යන්නේ කියලා එහෙම හිතන්න හිතලා ඒක කරන්න බෑනේ හේතුඵල සැකසිත විදිහට අපිට ඒක බාර ගන්න සිද්ධ වෙනවා සමහර කෙනෙක් ඉන්නවා අතිශය තරබාරු ශරීර තියෙන. ඉතින් වෛද්‍යවරුත් කියනවානේ ඕනෑමට වඩා තරබාරු වීම හොඳ නැtei කියලානේ. එහෙම කෙනෙක් අනේ මගේ ශරීරයේ කෙට්ටු වෙන්නේ කියලා එහෙම හිතුවට ඒක හරියන්නේ නැහැ නේ. යන්න ඒ වගේ. ඉතින් නොඑක් විදිහේ දේවල් තියෙනවා මේ ශරීරයේ මුල් කරගෙන අපි ලබන්න කැමති. මේ විදිහට නෙවෙයි මේ ශරීරය මෙහෙම තිබුණා නම් හොඳයි. නේද? මේ කළුවට නෙවෙයි ටිකක් සුදුවට ලස්සනට තිබ්බා නම් හොඳයි. අර පිට රටයි නේද? ඒ වගේ. ඉතින් අපි කැමති රූප ස්වභාවය හොඳ වෙනවා නම් උසමහතින් අපි කැමති විදිහට පවතිනවා නම් ලෙඩ දුක් නැතුව නිරෝගීව පවතිනවා නම් නේද? වයසට යන්නේ නැතුව හැමදාම තරුණ විදිහට ඉන්න පුළුවන් නම් මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් මේවා අපි ලබන්න කැමති දේවල්. නමුත් කවදාවත් අපි කැමති වෙන විදිහට අපිට මේ රූපේ මේ ශරීරය පවත්වන්න පුළුවන් වෙනවද? මේ ශරීරය පවත්වන්න බෑ. අන්න ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේකේ ආත්මයක්. තිබ්බා නම් Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් විදිහක් තිබ්බා නම් එහෙනම් මගේ රූපේ මෙසේ වෙන්නේ මෙසේ නොවෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඒක ලැබිය හැකි වෙනවා. යස්මාච කොප බික්ඛේ රූපං අනාත්තා තස්මා රූපං ආභාදාය සංවත. ඉතින් මේ රූපය අනාත්මයි කියන්න තියෙන හොඳම කාරණේ තමයි අපිට මේ රූපය අපට ඕන විදිහට පවත්වන්න බැරි වීම. ඒ කාරණේම මේ රූපේ අනාත්මයි. තස්මා රූපං ආභාදාය සංවත. ඒකින්ද තමයි අපිට මේ රූපේ මහා කරදරයක්ව තියෙන්නේ වදයක්ව තියෙන්නේ. ඒක තේරෙනවද මේ රූපේ කරදරයක්ව තියෙනවා වදයක්ව තියෙනවා කියලා පේනවා. ඈ නේද? එහෙමද? වයසට යනකොට අන්න ඒකට අපි ඒක හොදාකාරව තේරුම් ගන්න බලන්න මේ ශරීරේ පවත්වන්න අපිට කොච්චර මහන්සියක් ගන්න සිද්ධ වෙනවදනේ ඒ කියන්නේ ඉතින් උදේ අවදි වෙච්චාම කබසෙන් සොටු ආදීවත් කරලා මේ ශරීරේ පිරිසිදු කරන්න ඕන නාවන්න ඕන ඊළඟට ඇඳුම් ආයතන් අඳවන්න ඕන කන්න බොන්න දෙන්න ඕන ව්‍යායාම ලබා දෙන්න ඕන අවශ්‍ය වෙලාවට විවේකී ලබා දෙන්න ඕන මේ දැන් කොයි දේ වුණත් ඕනෑමට වැඩි වුණත් හොඳ නැහැ. දැන් ආහාර වැඩි වුණත් නරකයි, අඩු වුණත් නරකයි. ශරීරයට ඕනවට වඩා මහන්සි වැඩි වුණත් නරකයි, අඩු වුණත් නරකයි. ඉතින් මේ හැම දෙයක්ම ඒවා ලබා දෙන්න ඕන. ඉතින් මේ ඕන කරන හැම දෙයක්ම ඉතින් දැන් අවශ්‍ය කරන පෝෂදායී ආහාර ලබා දෙන්න, විටමින්ද, අරවද මේවද හැම දෙයක්ම ලබා දෙන්න. මේ අය දවසකට රුපියල් කොච්චරක් වියදම් කරනවද කියලා ගණන් හදලා බලුවොත් බලන්න. දවසකට රුපියල් 1000ක්වත් තියලා පුළුවන් නේද? ශරීරය පවත්වා ගන්න ඕන විදිහට. සමහරට ඒත් බැරි වෙස් කෙනෙකුට තියෙන ලෙඩ දුක් ආදී නිසා බැලුවොත් නේ. ඉතින් දැන් මා සතියකට මාසයකට අවුරුද්දකට අපිට මේ ශරීරය පවත්වා ගන්න කොච්චර මහන්සියක් වියදමක් දරන්න සිද්ධ වෙනවද? එහෙමත් කරලා මේ ශරීරය අන්තිමට බලනකොට ඔන්න සමහර කෙනෙකුට වකුගඩු නරක් වුණා කියනවා නැත්නම් පිළිකාවක් කියන වෙනත් මොකක් හරි ආබාධයක් කියනවා එහෙමත් නැත්නම් ප්‍රෙෂර් එක කියනවා සීනි අමාරුව කියනවා ඉතින් ඊට පස්සේ ඔන්න තවත් කරදර වැඩි වෙනවා. ඒක නිසා මේ ශරීරය නිසා එන්න එන්නම කරදර වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැ. Tamanට ඕන විදිහට මේක නම් පවත්වා ගන්න බෑ. අන්න ඒ නිසා මේ රූපේ ආබාධයේ පිණිස හේතු වන බැවින් මේ රූපය අනාත්මයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ වගේම අපිට මේ රූපයේ තියෙන අනාත්ම භාවය තේරුම් ගන්න තියෙන හොඳ උපමාවක් තමයි අර රතේ උපමාව. රතේ උපමාව ගැන අහලා තියෙනව නේද මේ පින්වතුනි? ඈ සත්‍ය උපමාව අහලා තියෙනවද? සත්‍ය උපමා දැන් බලන්න රතයක් ගත්තාම ඒක වජිරා සූත්‍ර ආදී සඳහන් වෙනවා. ඒක ඉතින් රෝද, රතමැදිරිය ආදී එක එක අවයව තියෙනවානේ. දැන් මේ අවයව සියල්ල එකට ගැළපී ගියාම තමයි අපි රතයක් කියලා කියන්නේ. රතේ කොටස් ටික වෙන්වෙන්ව ගලවනවා. රෝද හතර ගලවනවා, රතමැදිරිය කියන්නේ කැසිය ඊළඟට දැන් තියෙන අලුත් වාහන තියෙන පුරාණ රත වගේ නේ අලුත් ඒවා තියෙන ඔක්කොම කොටස් එන්ජිම එන මුරුච්චි හිට ඔක්කොම ගලවලා ගලවලා පැත්තකින් තියෙනවා. සාලි මහත්මයා නම් ඉනහා වෙනවා. ඉතින් <laughs> රතේ තියෙන ඔක්කොම කෑම ටික වෙන් කරලා වෙන් කරලා රන්සාලි මහත් වේලා එන සාලි මහත්තයාට අත්දැකීම හොඳට තේරෙන්නේ නැහැ ඒක. <laughs> ඉතින් කෑලි ටික ඔක්කොම ඔක්කොම ගලවලා ගලවලා පැත්තකට කරායින් පස්සේ අත් වශයෙන් එතන රතයක් කියන දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. තියෙන්නේ කොටස් ගොඩක් විතරයි. නේද? එතකොට මේ කොටස් එකක්වත් අරගෙන අපිට මේ රතේ කියන්න බෑනේ. ටයර් එකක් පෙන්නලා අපිට කියන්න පුළුවන් මේක රතේ කියලා. ටයර් එකක් පෙන්ලා අපිට මේක රතේ කියන්න බෑ. එන්ජින් ගාල වල අරගෙන මේක රතේ කියන්න බෑ නේ. ඊළඟට බැටරිය ගාල වල අරගෙන මේක රතේ කියන්න බෑ. සීට් එක ගාල වල අරගෙන මේක රතේ කියන්න බෑ. ඔය විදිහට රතේ කොටස් ටික ගලවෙන් පස්සේ අත් වශයෙන් එතන රතේ කියන සම්මුතිය නැතුව යනවා. ඒවත් ඉතින් අපිට තව තවත් කෑලි වලට කඩන්න පුළුවන් නේ. නේද අපි ගල්වලා ගෙනල්ලා හකලා අර කෑල්ටි ඔක්කොම චප්ප කරලා අඹරලා දානවා ඊට පස්සේ අන්තිමට අර රෝදත් නැහැ කැසියක් නැහැ ඔක්කොම තියෙන්නේ ඔව් යකඩ කුඩු ගොඩක් තියෙයි ආන්නේ වගේ එතකොට අපිට අර යකඩ කුඩු ගොඩ අරගෙන මේක රෝදේ කියන්නත් බෑ ඇන්ජිමේ කියන්නත් බෑ කැසියේ කියන්නත් බෑ ඒ වගේ ඉතින් අන්න ඒ විදිහට අපේ තියෙන මේ ශරීරයේ කොටස් අපිට නුවණින් වෙන් කරලා බලන්න පුළුවන් දැන් මේ තියෙන විදිහට ගලවන්න යන්න බෑ එහෙම කරන්න යන්න එපා නුවණින් වෙන් කරලා බලන්න අපි පිළිකුල් භාවනා වැඩිවීමෙන් ධාතු මනසිකාරය වැඩිවීමෙන් කරන්නේ අන්න ඒකයි පිළිකුල් භාවනාවේදී අපි මේ පිළිකුල් කුණප කොටස් ශරීරයේ තියෙන වෙන් කරලා බලනවා මේවා කේස් මේවා වර්ණයෙන් සටහනෙන් ගන්ධයෙන් ආශ්‍රිත කුණපයන්ගේ පිහිටිතෙන් වශයෙන් පිළිකුලයි මේ තියෙන මේ ශරීරයේ තියෙන ලෝම් ටික මේවා වර්ණයෙන් සටහනෙන් ගන්ධයෙන් ආශ්‍රිත කුණපයන්ගේ පිහිටිතෙන් වශයෙන් මේවා පිළිකුලයි කියලා මේ ශරීරයේ තියෙන කේස් ලෝම් නියපොතු දත් හාම මාස් නහර ඇට ඇට නිදුළු අකුගඩු හදවත මේ ඔක්කොම වෙන් කරලා වෙන් කරලා බලනවා. දැන් මේ කොටස් ටික වෙන් කරලා වෙන් කරලා බලුවායින් පස්සේ අපිට දැන් මේ කෙස් ටික විතරක් වෙන් කරලා අරගෙන මේ කෙස් ටික මමයි කියලා මගේ කියලා කියන්න බෑනේ නේ. දැන් මේ විශේෂයෙන් උපාසක පක්ෂයේ කොච්චරවත් කෙස් වැවිච්චාම සැලූන් එකට ගිහිල්ලා හත්ලා කොණ්ඩේ කපන නේ. දැන් කපලා බිමට දාපු කෙස් ටික අරගෙන මේ මමයි කියනවද කවදාවත්. දැන් කෙස් හිසේ තිබෙච්ච කෙස් ටික බාවරුන්නේ කපලා බිමට බෑම්මයන් පස්සේ කවුරුත් ඕක අනේ මගේ කෙස් ටික යලෝක තාප්පේ දාගෙන කුලි කරගෙන එන්නේ නෑනේ වාබරේ ටික කිසි ගාණක් නැතුව අතු ගාලා දාන. අන්න බලන්න ඒකෙ තිබෙච්ච මේ අනාථ භව කියන එක. දැන් ඔබ හිසේ තියනකන් අපි ඔක අත ගන්නවත් දෙන්නේ නෑනේ. මැසේජ් මధుරයක් වහන්න දෙන්නේ නැතුව ගැට් එක ගානට ලාස්සෙන්ට ජේතුවට පිරලා ඔබ රැක බලා ගන්නවා. නමුත් ඉතින් ඕක කපලා බිමට බෑම්මයින් පස්සේ අපි ඕක සත පහකට ගණන් ගන්නනේ. ආන්න බලන්නේ ඒකේ තිබිච්ච අනාත්ම බව කියන එක ඉතින් අර හිසේ ඩිංගකට ඉස්සෙල්ලා තිබිච්ච ගැස් ටික තමයි කපලා දැම්මයින් පස්සේ වැඩකට නැති තත්ත්වයටපත් වුනේ. ඉතින් ඔක තත්පරයකමාරක වෙනසින් වෙච්ච දේ. ඒකෙන් අපි මොනනම් තේරුම් ගන්න ඕන ඕක එහෙනම් බාබර් කපන්දි ඉස්සෙල්ලා කොණ්ඩේ තියෙනකොට ඒ කෙස් ටික තමන්ගේ කියලා තමන්ගේ වසඟෙහි පවත්වන්න සුදුසු දෙයක් නෙවෙයි කියලා සලකා ගන්නට ඕන. ওই විදිහටම ශරීරයේ තියෙන ලෝම, නිය, දත්, සම්මාස්නහර ඒ සෑම දෙයක්ම වෙන් වෙන් කරලා ගත්තයින් පස්සේ ඇත්ත වශයෙන්ම තමා කියලා හෝ තමන්ගේ වසඟෙහි පැවැත්විය හැකි බවක් හෝ ඒ තුල නැහැ. දැන් බලන්න ඒ වගේම අපි නිරන්තරයෙන් පුරුද්දෙන් කරන දෙයක් තමයි තමන්ගේ ශරීරයේ තියෙන නියපොතු කපාදාන. ඉතින් මේ නියපොතු කපාදාන ඉස්සෙල්ලා අපි ඒවා තමන්ගේ කියලා සැලකනෝනේ. නමුත් ඉතින් නියපොතු ඕනෑමට වඩා වෙවල තිබ්බහම අපි මේක පිරිසිදු කරන්න ඕනේ කියලා කපායින් කරනවා. කපා අයින් කරන නියපොතු ටික අපි ඒවා මේ කරඬුවක දාලා තැන්පත් කරගන්න යන්නේ නැහැ නේ. ඒවා කෙලින්ම කුණු බාල්දියකට දානවා. නැත්නම් පොළොවට පස් වෙලා යන්න විසි කරලා දානවා. එතකොට අර ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා තමන්ගේ ශරීරය හා සම්බන්ධ වෙලා තියෙනකොට තමන්ගේ කියලා සලකා පොණියපොතු කෑලි ටික කපා ඉවත දැම්මයින් පස්සේ ඒවා වැඩකට නැති තත්යකටපත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි සලකන්න ඕනේ. එහෙනම් මේ ශරීරයේ තියෙන කොටත් මේ නියපොතු තමන්ගේ කියලා හෝ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න ඔය විදිහට අවශේෂ සෑම කොටසක්ම වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා බලනකොට හරියට අර රතේ කොටස් ටික වගේ තමයි මේ ශරීරය ගැළපී ගිරින් තියෙන්නේ. මේ කොළප කොටස් ටික එකාසු වෙච්චාම තමයි මේ ශරීරය කියන සාමුතිය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඔක්කොම පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සතර මහා ධාතුන්ට අයිති දේවල්. ඉතින් අපි අර ධාතු මනසිකාරයේ වැඩිමෙන් තේරුම් ගන්න යන්නේ ඒකයි. මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර නුවණින් වෙන් කරලා වෙන් කරලා බලනවා. එහෙම නුවණින් වෙන් කරලා වෙන් කරලා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරය කියන්නේ මේ රූපය කියලා කියන්නේ ධාතු ගොඩක්. ධාතු කියන එකේ අර්ථයත් පැහැදිලි කරනවා සත්පුද්ගල වශයෙන් ගන්න බැරි දෙයට තමයි අපි ධාතු කියලා කියන්නේ. ඉතින් අන්න සත්පුද්ගල වශයෙන් ගන්න බැරි ඒ මූලික ධාතුන්ගෙන් තමයි අපේ මේ රූපය හැදී තියෙන්නේ. ඉතින් එහෙම හැදිච්ච රූපය අපේ අනෝබෝධය නිසා තමයි මේක සත්පුද්ගල වශයෙන් ආත්ම වශයෙන් වැරදි විදිහට තේරෙන්නේ. ඉතින් අපි කරන්න ඕන ධර්මයේ තුලින් වැරදිව මේ අනාත්ම බව වටහා ගන්නට ඕන. දැන් මේකයි භාගවත් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම පැහැදිලි කරලා දුන්නේ මේ රූපේ තියෙන අනාත්ම බව. ඊළඟට වදාන්නෝ වේදනා හිතං වේදනා භික්ඛවේ අනත්තා වේදනාච හිතං භික්ඛවේ අත්තා භවිස්ස නේතං වේදනා ආබාධාය සංවත්තේය මහණෙනි මේ විඳී මේ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන අරමුණු රසයේ විඳීමේ සියල්ලත් අනාත්මයි තමායි කියලා හෝ තමන්ගේ වාසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි යම් විදියකින් වේදනාව තුළ ආත්මයක් තිබුණා නම් මේ වේදනාව පීඩා පිණිස හේතු වෙන්නේ. එහෙනම් මේ වේදනාව මේ වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් වෙන්න ඕන. නමුත් එහෙම නොලැබෙන නිසාම වේදනාව අනාත්මයි. දැන් බලන්න අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස ලබනවා, ඉතින් මනසින් නොයේ කර්මණු දැනගන්නවා මේ ආයතනයන්ට ඉන්ද්‍රියවලට අරමුණු ආවහම සිතින් මේ අරමුණු දැනගන්නවනේ. එතකොට ඒ වෙලාවේ අරමුණු රසයේ විඳීම කියන එක සිද්ධ වෙන එක තමයි වේදනාවයි කියලා කිව්වේ. දැන් අපි දකින රූප නිසා ඇහැට රූපයක් යොමු වෙලා ඒ රූප පිළිබඳ හිතින් දැනීමක් ලැබෙනකොට ඒ දකින රූපාරම්මනේ රසය අත්විඳිනවානේ. අපි දකින රූපය අපට හොඳ එකක් නම් සැපක් අත්විඳින්න ලැබෙනවා. අපි දකින රූපය අපට නරක එකක් නම් දොම්නසක් දුකක් ඇති වෙනවා. අපි දකින රූපේ මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව ත්‍රිවිධාකාර වෙනවා. ඉතින් මේන් අපි වඩා කැමති මොන වේදනාවද? මොනවද කැමති? ඔය මාතා මොනවද කැමති? ඈ? මොනවද කැමති? ආන්න ඒක. ඒක හරි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. ඔය මාතාව විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේම වදාළ සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි කියලා මේ සියලු සත්‍යෝ සැපේටයි කැමති. දුක පිළිකුල් කරනවා. ඉතින් අපි කවුරුත් කැමති අපි කැමති වෙන ආකාරයට පහසු විදිහේ විඳීම් ලැබෙනවා නම් රූපේ නිසා සැප ලැබෙනවා නම් ශබ්දේ නිසා සැප ලැබෙනවා නම් ගන්ධයේ රසයේ පහස නිසා සැප ලැබෙනවා නම් හිතන දේ නිසා සැප ලැබෙනවා නම් ඉතින් බලන්න අපි හිතන විදිහේ සැප වේදනාවම අපට ලැබෙන්නේ කියලා. අපි හිතන විදිහේ සැප වේදනාවම අපට ලැබෙන්නේ. අන්න එහෙම ලැබෙන්නේ එහෙම නොලැබෙන නිසා එහෙනම් මේ වේදනා අනාත්මය අන්න ඒක කියන්නේ එහෙම නොලැබෙන නිසා එහෙනම් මේ වේදනාත් අනාත්මයි. Tamanට ඕන විදිහට Tamanගේ වශයෙන් ගිහි පවත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අපි සැප බලාපොරොත්තු වෙනකොට ඔන්න දුක ලැබෙනවා. මධ්‍යස්ථාව බලාපොරොත්තු වෙනකොට තවත් දෙයක් ලැබෙනවා. ඒ වගේ අපි බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි මේ සැප දුක් උපේක්ෂා ලැබෙන්නේ. ඊට අදාළ වෙන විදිහේ ස්පර්ශය අනුවයි. අරමුණ මුල් කරගෙන සිතේ ඇතිවන ස්පර්ශය අනුව තමයි අදාළ වේදනාව ඇති වෙන්නේ. සැප වේදනාවක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් තුළින් සැපක් ලැබෙනවා. දුක් වේදනාවක් ඇති වෙන විදිහේ ස්පර්ශයක් තුළින් දුකක් ලැබෙනවා. මධ්‍යස්ත වේදනාවක් ඇති වෙන විදිහ ස්පර්ශයක් තුලින් මධ්‍යස්ත වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශයට අනුකූල වන ආකාරයෙන් වේදනාව ඇති වෙනවා මිසක් අපට ඕන විදිහට වේදනාවක් ඇති වෙනවා නෙවෙයි. අන්න ඒක නිසා තමයි මේ වේදනාව අපට පීඩාවක් වෙලා තියෙන්නේ. වදයක් වෙලා තියෙන්නේ දුක පිණිස හේතු වෙලා තියෙන්නේ. යම් විදිහකින් මේ වේදනාව ආත්ම වුණා නම් අන්න Tamanට ඕන විදිහට පවත් ගන්න ඕන මට මේ දුක් වේදනාව එපා මධ්‍යස්ථ වේදනා එපා මට හැම වෙලෙම සැප වේදනා විතරක් තියෙන්නේ කියලා. එහෙම පවත්වන්න බැරි මේ වේදනා අනාත්ම නිසායි ඒකයි මේ වේදනා ආබාධයේ පිණිස හේතු වෙන්නේ කියලා භාගතුන් වහන්සේ වදාළ. ඉතින් ඒක නිසා අපි විඳීම් සම්බන්ධයෙන්ුත් ඒ විදිහට නුවණින් සලකන්න ඕන. රූපය ගැන නුවණින් සලකනවා වගේ විඳීම් ගැන සලකන්න ඕන. මේ සැප දුක් උපේක්ෂා විඳීම් තමන්ගේ නොවේ තමන්ටයි සිදේ නොවේ ඒවා හේතුඵල වශයෙන් සැකසිච්ච දේවල් හේතුඵල අනුව වෙනස් වෙලා යන දේවල් තමන්ට ඕන විදිහට පවතින්නේ නැtei කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා සංඥා භික්ඛවේ අනත්තා සංඛාරා භික්ඛවේ අනත්තා. ඉතින් ඒ වගේම සංඥා සංස්කාර ධර්මත් අනාත්මයි. මෙතන සංඥා කියලා කියන්නේ අරමුණු හැඳිනීමට. රූප හඳුනා ගැනීම රූප සංඥා, ශබ්දය හඳුනා ගැනීම ශබ්ද සංඥා, ඊළඟට ගන්ධය හඳුනා ගැනීම ගන්ධ සංඥා, රස හඳුනා ගැනීම රස සංඥා, කයට දැනෙන පහස හඳුනා ගැනීම පොට්ටබ්බ සංඥා, මනසට අරමුණු වෙන දේවල් හඳුනා ගැනීම ධම්ම සංඥා. ඊළඟට මෙතන සංඛාරය කියලා කියන්නේ සංස්කාර ස්කන්ධයට. වේදනා සංඥා දෙක හැර තව තියෙනවානේ චෛතසික ධර්ම 50. අනේ චේතනාවාදී කොට ඇති ඊතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධයයි. අන්න ඒ සංස්කාර ස්කන්ධයටයි සංස්කාරත් ඊතුරු චෛතසික සියල්ලත් අනාත්මයි. කියන්නේ Tamanට ඕන විදිහට පවතින්නේ Tamanගේ වශයෙන්ෙහි පවතින්නේ ඉතින් මේ සංඥා සංස්කාර දෙකත් Tamanට ඕන විදිහට Tamanගේ වශයෙන්ෙහි පවතිනවා නම් කවදාවත් මේවා අපට අපහසුව පිණිස දුක පිණිස පීඩාව පිණිස හේතු වෙන්නේ නැහැ. මේ රූපාදී අරමුණු හඳුනා ගැනීම කියන සංඥාත් ඊළඟට ඒ අනුව පහළ වෙන චේතනාදී අවශේෂ සංස්කාරස්කන්ධයේ ඡයදසිකත් මේවා අනාත්මයි Tamanට ඕන විදිහට පවතින දේවල් නෙවෙයි හේතුඵල අනුව පහළ වෙන ධර්ම ඒ නිසා තමයි මේවා අපට පීඩාව පිණිස පවතින්නේ දුක පිණිස පවතින්නේ කියලා. දැන් බලන්න අපි කැමති හැම වෙලේම කුසල ආරමුණක හිත පිහිටුවා ගන්න කුසලයක් ගැන හිතන්නනේ. නමුත් අපි එහෙම උත්සාහ ගත්තට එහෙම බැරි වෙන වෙලාවන් එනවා. ඉතින් මොකද ඒකට හේතුව මේ චේතනාදී සංස්කාර තමන්ගේ වසඟේ පවත්වා ගන්න බැරි කම නිසායි. තේන්න ඊළඟට භාගතුන් වහන්සේ වදාළ විඥානම් භික්කවේ අනත්තා. විඥානං චහිදම් භික්කවේ අත්තා භවිෂ නෛදං විඥානං ආබාධාය සංවත්තේය. මහණෙනි මේ විඥානේ අනාත්මයි. තමන්ගේ වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහණෙනි මේ විඥානය ආත්මයක් වුණා නම් Tamanට ඕන විදිහට Tamanගේ වශයෙන් පවතින දෙයක් වුණා නම් මේ විඥාන විඥානය කියලා කියන්නේ අරමුණු දැන ගන්නා සිතටයි. මේ සිත ආබාධයේ පිණිස පවතින්නේ. එහෙනම් මේ සිත මේ සිත මෙසේ වෙන්නේ මෙසේ නොවෙන්නේ කියලා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි හැම වෙලේම කැමති සිත හොඳට සමාධිගත වෙලා මේ Tamanට ඕන විදිහට මේ යථා ස්වභාවය වැටහිමින් හිත Tamanට කරදරයක් නැතුව පීඩාවක් නැතුව පවතිනවා නම් තමයි අපි කැමති වෙන්නේ. ඒ වුණාට අපට ඕන විදිහට මේ සිත කරදරයක් පීඩාවක් නැතුව ඒ ආකාරයෙන් පවත්වා ගන්න බෑ. මේ සිත මුල් කරගෙන තමයි ඔක්කොම මේස පීඩා අපට ඇති වෙන්නේ දැනෙන්නේ කෙරෙන්නේ. ඉතින් ඒ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ මොකද මේ විඥානේ Tamange වශයෙන් ආත්මයක් හැටියට පවත්වා ගන්න පුළුවන් දෙයක් නොවන නිසායි. අන්නේ නිසා තමයි අපට මේ සිත මුල් කරගෙන මේ පිළිහි පීඩා වෙහස ඇති වෙන්නේ මේ සිත අනාත්ම නිසායි. ඒ හින්දා මහණෙනි භාගතුන් වහන්සේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලාගෙන් විසනවා මහණෙනි කුමක්ද බලාට හිතෙන්නේ. ඉතින් මේ අනාත්ම ලක්ෂණයෙන් යුක්ත රූපේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා ඒ ස්වාමීනි අනිත්‍යයි. කියලා ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් මේක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් මේක දුකයි කියලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් දුක් නම් මේක වෙනස් වෙන එක නම් ස්වභාවය එබඳු දෙයක් මේක මගේ කියලා හෝ මේක මමයි කියලා හෝ මේක මගේ ආත්මය කියලා සලකන්න යුතුද සුදුසුද කියලා හෙවුවා. නෑ ස්වාමීනි එහෙම සලකන්න සුදුසු නෑ කියලා ඒ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ওই විදිහටම වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ අවශේෂ නාම ධර්ම සියල්ලත් නිත්‍යද අනිත්‍යද කියලා අනිත්‍යයි ස්වාමීනි කියලා ඒ වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. අනිත්‍යද සපක්ද දුකක්ද කියලා වෙනස් වෙන දේ සපක්ද දුකක්ද කියලා ඇහුවා. දුකයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. අනිත්‍ය දුක්ඛ දේ තමන්ගේ වශයෙන් මෙසේ පවත්වන්න සුදුසුද මේක මමයි කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මේ වශයෙන් සලකන්න සුදුසුද කියලා ඒව එහෙම සුදුසු නෑ ස්වාමීනි කියලා ඒ වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ වදාළේ නිසා මහණෙනි අතීත කාලයේ පැවති යම් රූපයක් වේනම් අනාගතයේ පවතින යම් රූපයක් වේනම් දැන් හටගෙන පවතින යම් රූපයක් වේනම් තමන්ගේ කියලා ආධ්‍යාත්මික වශයෙන් සැලකිය හැකි යම් රූපයක් ඇතනම් තමන්ගෙන් බාහිර යම් රූපයක් ඇතනම් ගොරෝසු රූප සියුම් රූප ඒ වගේම පහත් රූප උසස් රූප දුර පවතින රූප ළඟ පවතින රූප මේ සියලුම ආකාරයේ රූප මේ කිසිවක් මගේ නොවේ මේවා මම නොවේ මේවා මගේ ආත්මය නෙමේ කියලා මේ යථා ස්වභාවය ඇති හැටි මනාව දැක ගන්න. ඒවා කියන විදින සැප දුක් ආදී රූප සංඥාදී සංඥා චේතනාදී සංස්කාර ළඟට අරමුණු දැනීම වශයෙන් පහළ වෙන සිත් මේවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේ කොයි ආකාරයකට අයිති වුණා හෝ වේවා ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ රසේ කොයි ආකාරයෙන් පැවතුනත් මේ සියල්ලම මේවා මගේ නෙවෙයි මේවා මම නෙවෙයි මේවා මගේ ආත්මය නෙමෙයි කියලා ඇති හැටියෙම මේ නාම ධර්ම ගැනත් රූප ධර්ම ගැනත් අවබෝධ කරගන්න කියලා වදාලා. එසේ අවබෝධ කරගන්නා නුවණැති ආර්ය ශ්‍රාවකයා මේ රූපය ගැනත් කලකිරෙනවා වේදනා ගැනත් කලකිරෙනවා සංඥා ගැනත් කලකිරෙනවා චේතනාදී සංස්කාර ගැනත් කලකිරෙනවා විඥානය ගැනත් කලකිරෙනවා එසේ කලකිරෙනොත් එම් මේ කිසියක ඇලෙන්නේ ඇලෙන්නේ නැත්නම් මේ සියල්ලම මිදෙනවා එසේ මිදුනහම මේ ඥානය ඇති වෙනවා මොකද්ද උපත ෂය වුණා බඹසර සම්පූර්ණ කළා අරහත්ත්වයේ සඳහා වෙන කල යුතු දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනාව સમાප්ත කළා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කළා වූ පංචවාග්ගිය භික්ෂුන් වහන්සේලා මේ දේශනාවෙන් බොහොම සතුටු වුණා. මේ දේශනාව වදාලා අවසන් වෙනකොට මේ පංචවාග්ගිය භික්ෂුන් වහන්සේලා මහරහත් භාවයට පත් වුණා. ඉතින් අන්න ඒ විදිහට තමයි පින්වතුනි මේ බුද්ධ ශාසනයෙහි ප්‍රථම පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා පස් නම අරහත් ඵලයට පත් වුණේ. එතකොට වස් කාලයේදී මුල් වස් කාලය තුල මේ ලෝකේහි රහතන් වහන්සේලා 6 නමක් වැඩ හිටියා බුදුරජාණන් වහන්සේත් සමග. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා එළඹුණු පළමුවෙනි වස් කාලය තුල රහතන් වහන්සේලා 6 නමක් බිහි වුණා සතියක් යන්න පෙර ආතුව. දැන් මේ සිද්ධියේ සිද්ධ වුණේ ඇසල පොහොයෙන් සතියක් ගත වෙන්න පෙර ආතුව. දවස් පොහොය පහ වෙලා දවස් 5ක් යනකොට ලෝකයේ රහතන් වහන්සේලා 6 නමක් පහළ වුණා. ඊළඟට භාගතුන් වහන්සේ ඒ වස් කාලයේ මුරපුරාවටම බරණැස ඉසිපතනාරාමේ වැඩ හිටියානේ. ඉතින් තවත් බොහොම වටිනා සිද්ධීන් රාශියක් ඒ මුල් වස් කාලයේ තුල සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වෙච්ච වැදගත් සිද්ධිය තමයි බරණැස සිටුතුමාගේ පුත්‍රයා වෙච්ච යස සිටු පුත්‍රයන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම. ඒ කාලේ බරණැස යස නමින් කුල පුත්‍රයෙක් වාසය කළා. මෙතුමා බරණැස සිටුවරයාගේ පුත්‍රයයි. ඉතින් බොහෝම සියුම් මැලිව සැපට හැදිච්ච වැඩිච්ච කෙනෙක්. මේ යස සිට පුත්‍රයාට බුදුරජාණන් වහන්සේට බෝසත් කාලේ තිබුණා වගේ හේමන්තකින් ඍතුව ගත කරන්න එක ප්‍රාසාදයකොත් ගිම්හාන ඍතුව ගත කරන්න එක් ප්‍රාසාදයකොත් වස්සාන ඍතුව ගත කරන්න එක් ප්‍රාසාදයකොත් කියලා මාලිගා තුනක් තිබුණා. ශ්‍රී මහා බෝසතාණන් වහන්සේටත් තිබුණානේ මාලිගා තුනක් මොනවද? අන්න රාම්‍ය සුරාම්‍ය සුභ වාසයෙන් හේමන්ති ඍතුවට එකයි, ගිම්හානි ඍතුවට එකයි, වස්සානි ඍතුවට එකයි කියලා. ඒ වගේ මේ යස සිටු පුත්‍රයාටත් ඒ විදිහට මාළිගා තුනක් තිබුණා ඍතු තුනට හරියන්න. ඉතින් එතුමා වස්සානි ඍතුවේ වැසි 4 මාසයේ මේ මාළිගාවෙන් පල්ලෙහාට බහින්නේ නැතුව තරුණ කාන්තාවන් නලගණන් විසින් කරන නැටුම් ගැයුම් ආදී බලමින් සතුටු වෙමින් වසාන ආර මාසෙම උඩුමහල ගත කරනවලු. පල්ලෙහාට බහින්නෙත් නැහැ. මෙච්චරට අල්පෝම අතට පායට ළඟටම ලැබෙනවා. ඒ වගේ බොහොම සතුටවත් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඉතින් බොහෝ නළුගණන් හිටියා වාදනය කරනවා සමහරු සමහරු ගායනය කරනවා සමහරු ඒවට අනුව නටනවා ඉතින් මේවා බල බලා තමයි වැහිහාර මාසේ ගත කරන්නේ. අතින් මේ දැන් මේ පින්වතුන්ලාට මම ගෙදරින් උකට දවසක්වත් එක දිගට ටෙලිවිෂන් එක බලාගෙන ඉන්න විදියක් නැහැ නේද? ඉතින් එච්චරට වැඩ රාජකාරී තියෙනවා. නමුත් මේ අසසිටු පුත්‍රයාට කොච්චර මිල මුදල් සවස්තු සම්පත් තියනවද කියනනම් එහෙම ඕනේ නැහැ. හාර මාසෙම නැතුම් ගෑම් බලමින් සතුටින් ඉන්න පුළුවන් ඒ වගේ සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. තේන්නා. ඉතින් දවසක් මොකද උනේ දැන් මේ වස් කාලය තුල ප්‍රථම වස් කාලය තුල දවසක් ඉතින් මේ සිට පුත්‍රයා ওই විදිහට මේ නලගණන්ගේ නැටුම් ගැනීම බලමින් පස්කම් සෝයෙන් යුක්තව ඉන්නකොට වේල පහම නිින්දට වැටුණා. හාන්සි පුටුව ගැලවිලා ඉන්න සෝපාවක වගේ හේම නිින්ද ගියා මෙතුමාට. ඊට පස්සේ අර නටන ගායන කාන්තාව ටික බැලුවානේ අපේ සිට පුත්‍රයා නිින්ද ගිහිල්ලා අපි ඉතින් දැන් කාටද බෙර ගහන්නේ නටන්නේ වැඩක් නැන්නේ දැන් කියලා ඒගොල්ලොත් අර ගහමින් හිටපු බෙර ආරවා මේ ඔක්කොම පැත්තක දාලා අර වැටිච්ච වැටිච්ච තැන්වල නිදාගත්තා. අතින් රෑ මුලින්ම පත්තු කරපු පහන් ආදිය පත්තු වෙමින් තිබුණා. ඉතින් අර කට්ටිය අවදි වෙන්න ඉස්සෙල්ලා මේ යසකුල පුත්‍රයා අවදි වුණා. අවදි වෙලා වටපිට බැලුවා. අනේ බැලින්නම් අර නලඟන ඔක්කොම ටික නිදි. නිදාගෙන තියන්නේ කොහොමද? වීණා ගහපුවා වීණාව කිහිලි ගහගෙන නිදි. සමහරුන්ගේ අර ගහ ගම මේ කියන්නේ වාදනය කරමින් හිටපු බෙර බෙල්ල උඩලු. ඉතින් අන්‍යසා කන්ටේ මුදින්ගා. මෘදාංග බෙරේ බෙල්ලට හිර කරගෙන. ඊට පස්සේ සමහරව තවත් බෙර කිහිල්ල හිර කරගෙන නිදී. සමහරු කෑ ගහනවලු කියන්නේ දැන් අර හීනෙන් දොඩවනවලු සමහරු කහිනවලු සමහරු කෙලවක් කරගෙන ඉතින් අතපය එහෙ මෙහෙ විසි කරගෙන නිදි හරියට මෙතුමාට වැටෝනේ මහසෝනක් මැද්ද ඉන්නවා වගේ කියලා. අමුසෝනක් මැද්ද ඉන්නවා වගේ කියලා මේ නලගණන්ගේ දර්ශනයෙන් කලකිරීමටපත් වුණා. ඉතින් මේ මොකද්ද කියන්නේ මේ මේ යසසිට පුත්‍රයාට මේ විදිහට මේ නලගණන් දැක්කහම සුසාන සංඥාවෙන්ද හේතු වෙච්ච කාරණයක් අට කතාවෙහි පැහැදිලි කරනවා මේ යසසිට පුත්‍රයා ඊළඟට මෙතුමාගේ තව මිත්‍ර බොහෝ දෙනෙකුත් පහන වුණානේ ඒ සියලු දෙනාම පුරාණ ජීවිතයකදී මේ අය මේ සමාජ සේවා කටයුතු ආදී කරමින් ඉඳලා තියෙන. ඉතින් ඒ අය කලේ අනාථ වාසරණව මිය යන අයගේ ශරීර මේ අය බාර අරගෙන ආදාහන කටයුතු ආදී සිද්ධ කරනවා. ඉතින් දවසක් ওই විදිහට අනාථ මියගිය කාන්තාවකගේ මృత ශරීරයක් අරගෙන මේගොල්ලෝ ආදාහනය කරන්න ගෙනිච්චා. ගිහිල්ලා සොහොනට ගිහින් දාලා ඉතින් මේ කාන්තාව ආදාහනය කරන්න මෙච්චර පිරිසක් ඕනේ නැහැ කියලා අර වැඩිපුර දෙනෙක්ව ගමට පිටත් කළා යවවා. පිටත් කළා යවලා මේ යස සිටු පුත්‍රයා වෙලා හිටපු තරුණයයි තව හතර දෙනෙකුයි තමයි සොහොන ඉතුරු වුනේ. ඉතුරු වෙලා මේ අය අර කාන්තාවගේ මృత ශරීරය එහාට මෙහාට පෙරලා පෙරලා මේක පුච්චනවා. පුච්චනකොට දැන් මේක ලීයකින් එහාට මෙහාට තල්ලු කර කර මේ පුච්චන්න පටන් ගත්තේ මේ යස සිටු පුත්‍රයාව හිටපු තරුණය. ඉතින් එතුමාට මේ මృత ශරීරය එහාට මෙහාට පෙරලමින් පුච්චනකොට මේක ඉතින් අර ගින්නට පිලිස්සනකොට ඊටාම් විරූපී වෙලා යනවනේ. ඉතින් බලන්න මේ ශරීරයේ තියෙන පිළිකුල මේක මේ ගන්න දෙයක් නැහැ මේක මේ පිලිස්සි යනකොට වැඩකටම නැති දෙයක් නේ කියන මේ අසුබ සංඥාව ඇති වුණා. ඊට පස්සේ අර ළඟ හිටපු අනික් හතර දෙනාට කතා කරලා කිව්වා බලන්නකො මේ ශරීරයේ ඇති මේක මේ පිච්චෙනකොට වැඩක්ම නැහැ මේ ශරීරයේ ගතිරුත්තක් නැහැ කොච්චර කැතද පිළිකුල බලන්න කියලා අර අසුබ සංඥාව ඒගොල්ලොන්ටත් මේ සිහි කරවා දුන්නා. ඉතින් මේ පස් දෙනාම අර මృత ශරීරය පිලිස්සුවේ මේ අසුබ සංඥාව සිහි කරනවා. ඊට පස්සේ ගමට ගිහිල්ලා මේගොල්ලොත් එක්ක අර එකට වැඩ කරන ඉතුරු කට්ටියටත් මතක් කළා මේ අපි මෙන්න මේ විදිහට අද කාන්තාවකගේ මෘදු ශරීරයක් ආදාහනය කළා. ඉතින් එතකොට අපිට මේක පිච්චෙනකොට මේ ශරීරයේ කොච්චර පිළිකුල් දෙයක්ද, නිස්සාර දෙයක්ද කියන එක කල්පනා වුණයි කියලා ඉතින් මේ විස්තරය කිව්වා. ඒගොල්ලොත් ඉතින් ඒක අනුමත කළා. ඇත්ත තමයි, ඇත්ත තමයි කියලා ඉතින් ඒගොල්ලොත් ඒක පිළිගත්තා. ඉතින් අට කතාවෙහි සඳහන් කරන එදා මේ විදිහට අර මෘදු ශරීරය පුලුස්සමින් අසුබ සංඥාව ඇති කරගත්ත නිසා තමයි කියනවා මෙතුමාට අර මේ මාලිගාවේදී නටමින් ගයමින් හිටපු කාන්තාව ටික බිම වැටලා ඔහේ බුදියගෙන ඉන්නකොට මේක අමුසමනක් වගේ මලමී මේකක්ද මුත ශරීරය මුත ශරීරය තියෙන පිටණියක් වාගේ කියලා අමුසමනක් වගේ කියලා සංඥාව ඇති වුණේ කලකිරීම ඇති වුණේ එදා ඇති කරගත්ත අර අසුබ සංඥාව නිසායි කියලා කියන. තේන්න? ඉතින් අන්න ඒක අපිට හොඳ පාඩමක් කියා දෙන. මොකද්ද? මොකද්ද කියා දෙන පාඩම දැන් මේ අයටත් යන්න සිද්ධ වෙනවානේ මල ගෙවල් වලට තමන්ගේ මව්පියෝ වෙන්න පුළුවන් ළඟ ඥාතීන් වෙන්න පුළුවන් වෙනත් හිතවතුන් වෙන්න පුළුවන් ඉතින් මේ මල ගෙවල් වලට ගියාම අඬා වැළපෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ මේ මරණ සංඥාව අසුභ සංඥාව පිහිටුවා ගන්න එක. ඉතින් මේ වෙලාවේදී හිතන්න ඕන අපි කොයි කවුරුත් මේ විදිහට මරණයටපත් වෙනවා. අපේ ශරීරත් මේ විදිහේ මృత ශරීර බවටපත් වෙනවා. ඉතින් මේ මැරිලා ඉන්න අපේ මව් වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, වෙනත් ඥාතියෙක් සහෝදරයෙක් හිතවතෙක් වෙන්න පුළුවන්. මේගොල්ලොත් මේ ජීවතුන් අතර හිටපු අයනේ අද මේ මృత ශරීර බවටපත් වෙලා තියෙන්නේ. අපටත් වෙන්නේ මේ ටිකම තමයි මේ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා සිහි කරන්න වටිනවා. මොකද දැන් එසේ සිහි කිරීම කියන්නේ යම් ප්‍රමාණයකට සිහි කිරීම නිසා තමයි මේ යසසිරු පුත්‍රයන් වහන්සේට අර මේ මොකද කියන්නේ නලගණන් මැද්දේ මහා සැප සම්පත් සහිතව මාලිගාවේ වාසය කළත් අර කලකිරෙන්න ඕන වෙලා මේ සියල්ල ගැනම කලකිරලා මේ අතහැර ගන්න පුළුවන් උනේ කලින් ජීවිතවලත් ඒ ගැන නොවනින් හිතා තිබෙච්ච නිසායි. ඒ පිළිබඳ බොහොම ලස්සන කතා ප්‍රවෘත්තියක් අපට මේ පොතක තිබිලා මෑතකදී කියවන්න ලැබුණා. දැනට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා මේ දකුණු පළාතේ ජීවත් වෙච්ච උපාසිකා මාතාවක්. ඒ උපාසිකා මාතාව බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. ගමේ විහාරස්ථානයේ ප්‍රධාන දායකාව ඉඳලා ඉතින් ඒ ගමේ විහාරස්ථානයේ ඉන්න ඔක්කොම ස්වාමින් වහන්සේලාට හරි පුත්‍ර ස්නේහයකින් උපස්ථාන කරගෙන ඉඳලා ඔන්න මෙතුමිය අවුරුදු 80 ගාණක් විතර දීර්ඝාෂ ජීවිතයක් ගත කරලා මරණාසන්න මොහොතටපත් වෙච්චාම බොහොම සිහිනුවණින් අභාවප්‍රාප්ත වෙච්ච හැටි ගැන සඳහන් වෙනවා. ඉතින් එතුමියම දැන් තමන්ගේ අන්තිම මොහොත ආසන්න වෙච්ච බව දැනගෙන ඊට ඒ ගෙදරට උඩින් පන්සල තියෙනවා කියලා කියන්නේ ඒ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වැඩම කරවාගෙන සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරවාගෙන තියෙනවා. ඉතින් බලන්න එතකොට තමාගේ අන්තිම මොහොත කියලා දැනගෙන හොඳ සිහිනුවණි. සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කරවාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඉතින් මේ ගෙදර හිටපු ඔක්කොම දෝදරු මිනි මුණුබුරු මිනිබිරි හැම දිනාටම කතා කරලා දැන් මේ තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතයි කියලා දැන් තමන් මේ සියල්ලංගෙම වෙන් වෙලා යන බවත් මතක් කරලා තියෙන මතක් කරලා කියලා තියෙන මට මේ කිසිම කෙනෙක් ගැන දැන් 아무තු ආසාවක් බැඳීමක් නැහැ කියලා දරුවන්ට කියලා තියෙනවා නැවතත් සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරන්න කියලා. ඊට පස්සේ දරුවෝ ටිකක් මොකද කළේ පොත බලාගෙන සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනකොට බොහොම සොම්නස්සහගත මුහුණෙන් ඒ උපාසිකා මාතාව කලුරිය කළා ජීවිතය අවසන් කළා කියලා සඳහන් වෙනවා බලන්න එතකොට ඉතින් එතුමිය මේ සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනාව කෙරෙහි සිට පිහිටුවාගෙන තමන්ගේ අර දූ දරුවන් ඥාතීන් ආදී කිසි කෙනෙක් ගැන 아무ත බැඳීමක් ඇති කර නොගෙන ඒ අයටත් කතා බහ කරලා මේ තමන්ගේ අවසාන මොහොතේ දැන් ජීවිතේ සමුගන්න වෙලාවේ කියලා ජීවිතය අවසන් කළා. තේින් මේ මේ කතාව කියන කතාකරුවා සඳහන් කරනවා ඒ උපාසිකා මාතාවගේ ඉන්න ලොකු පුතාගේ ගම නඩා වැළපිලා ආරාධනා කළාලු අනේ ආමේ මගේ දරුවෙක් කියලා උපදින්නේ කියලා. තේරුණා. ඒකේ සඳහන් කළේ බලන්න අර උපාසිකා මාතාව හොඳ අවබෝධයකින් දරුවන් ගැනවත් ආදරයක් හිතේ තියාගන්න නැතුව අන්තිම මොහොතේ සියල්ල අතහැරලා මරණයටපත් වුණා. නමුත් ඉතින් අර දරුවෝ පිළිබඳ අවබෝධයකින් හිටියේ නැහැ කියන එකයි ඒකෙන් දක්වා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපිට කරන්න තියෙන්නේ අඬා දොඩා වැළපී ආ ඉතින් අපේ දරුවෙක් කියන්නේ අරකේ මේකේ කියලා මේ බදා ගන්න හදන එක නෙමෙයි. ඉතින් අපටත් මෙන්න මේ ටිකම තමයි වෙන්න තියෙන්නේ. ඉතින් අපේ මේ මව් හෝ පියා හෝ වෙනත් නෑයෙක් හෝ ඒ අය මේ ජීවිතය අවසන් කරන්නේ යම්සේද අපටත් වෙන්නේ මේ ටිකමයි මේ විදිහටමයි කියලා ඒ ධර්මතාව නුවණින් සලකා ඒක අවබෝධ කරගන්නයි කළ යුතු වෙන්නේ. ඉතින් ඒ විදිහට මොකද වුනේ මේ යසසිට පුත්‍රයන් වහන්සේ කලින් ජීවිතයේදී අර මృత ශරීරය ආදාහනය කරනකොට ඇති කරගත්තු අසුභ සංඥාව නිසා මෙතුමාට මේ අවස්ථාවේදී මේ නලගණන් දැකීමෙනුත් අසුබ සංඥාවම හිතේ ඇති වුණා. ඉතින් ඊට පස්සේ මේ යසු සිටු පුත්‍රයා උදානයක් ප්‍රකාශ කළා මොකක්ද අනේ මේ ලෝකය තෘෂ්ණාදී ක්ලේශ ක්ලේශයන්ගෙන් නොඑක් විදිහේ පීඩාවන්ගෙන් යටවෙච්ච එකක් නේද මේ තෘෂ්ණාදී අල්ලාගත් එකක් නේද කියලා මෙහෙම සිතක් පහළ වුණා. ඊට පස්සේ ඉතින් එතුමාට තවදුරටත් මේ මාලිගාවේ රැඳී ඉන්න හිතුන්නේ නැහැ. ඒ ගමන කරපු වැඩේ මේ සිටු පුත්‍රයා රත්තරන් පාවහන් දෙකක් දාගෙන පඩිපෙළ බැහැලා පහළ මාලයට ආවා. ඇවිල්ලා දොර ළඟට ගියාම දොර වහලා. ඒ වෙලාවේදී මේ దేవතාව දොර ඇරලා දුන්නයි කියන. මොකද මේ යසක සිටු පුත්‍රයාගේ මේ පැවිද්දට කිසි අන්තරායක් නොවේවා කියලා දෙවිවරු දොර ඇරලා දුන්නයි කියන. දැන් සිටු මාලිගාවක්නේ දොරකඩක් තියෙනවානේ මුරකාරයෝ. මුරකාරයෝ ඉතින් එතන නිදාගෙන ඉන්නේ නැති ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් දේවර කරපු වැඩේ දොර ඇරලා දුන්න මේ සිටු පුත්‍රයාගේ පැවිද්දට අන්තරායක් නොවේවා කියලා. ඊට පස්සේ මෙතුමා මාලිගාවෙන් බැහැලා ගිහිල්ලා බර්ණස් නුවර නගරයේ දොරටුවට පැමිණියා. දැන් නගරයේ දොරටුවේ තියෙනවානේ නගර ආරක්ෂාවට ආරක්ෂක බටේ මුරකාරී. ඉතින් කොහොම හරි ඒගොල්ලොන්ටත් නිින්ද ගිහින් දෙන්නේ නැති දොර වහලා තිබුණේ. දෙවිවරු ඒකවත් ඇරලා දුන්නා මේ යසසිට පුත්‍රයාගේ පැවිද්දට කිසි කෙනෙකුගෙන් අන්තරායක් නොවේවා පැවිදි වෙන්න යන ගමනට කිසි අන්තරායක් නොවේවා කියලා දෙවිවරු ඒ දොරටුවත් ඇරලා දුන්නා. ඉතින් අන්න අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ යහපත් කටයුත්තකට අනුග්‍රහ කරන ආකාරය. ඉතින් දන්නවා දැන් මේ යසසිට පුත්‍රයා යන්නේ සුළුපටු ගමනක් නෙමෙයි රමහරහත් භාවයටපත් වෙන්න යන ගමන. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න ඕන කියලා දෙවිවරු අර වහලා තිබෙච්ච දොරටු පවා ඇරලා දුන්නා. ඉතින් ඕක කාටවත් පේන්නේ බලන් හිටපු කෙනෙකුට දෙවිවරු ඇවිල්ලා දොර අරිනවා පේන්නේ. නමුත් අර වහලා දිවිච්ච දොර තමයිලාට ළඟට ගිහින් බලනකොට ඉබේම ඇරලා නැත්තම් ලෝකෙක දාලා නැහැ වගේ පේන. ඉතින් තල්ලු කරගෙන යන්නේකනේ තියෙන්නේ. ආන්නේ වගේ. ඉතින් ඒ විදිහට මේ දෙවිවරුන් විසින් අර වහලා තිබිච්ච දොරවල් පවා ඇරලා යන්න අවකාශය සලසා දුන්න කිසි කෙනෙකුගේ බාධාවක් නැතුව මේ යසිරිදු පුත්‍රයාට පැවිදි වෙන්න යන්න ලැබේවයි කියලා. ඉතින් ওই විදිහට මේ යසසිත පුත්‍රයා ඉසිපතනේ මිගදාය බලාම පාගමනින් පැමිණියා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ රාත්‍රී අනුයම් කාලේ එලිමහානි සක්මන් කරමින් හිටියා. ඒක බලන්න භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ තමන් වහන්සේගේ සමාපatti හෝ නැත්නම් අරහත් ඵල සමාපත්තිය අත්දැකීමෙන් අත්විඳින්මින් භවනා මානසිකාරයන්ගේ යෙදී ඉඳලා තියෙනවා කියන්නේ තින් අමුතුවෙන් දෙයක් දිනු කරන්න නෙමෙයි. තමන් වහන්සේ යම් විමුක්තියක් අරහත් ඵලයක් අත්දැක්කාද ඒ නැවත නැවතත් අත්විඳින්මින් සක්මණෙන් හෝ නැත්නම් වාඩි වෙලා සමාපatti සුවේ වැඩ ඉඳලා තියෙනවා. දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියේ ලිමානේ. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ යසිත පුත්‍රයා දුර පියාම පැමිණෙනවා. පැමිණෙනවා දැකලා සක්මණින් බහැලා ගිහිල්ලා පැනම වාසනේ වැඩ වුණා. පැනම වාසනේ වැඩ ඉඳලා මේ යටසිට පුත්‍රයා ළඟට පැමිණිලා මේ බුදුරජාණන් වහන්සේ නුත්ත නුදුරතන ඉඳගෙනත් අර කතාවම ඉඳන් කිව්වානේ මේ ලෝකේ මේ රාගාදී ක්ලේශයන්ගෙන් පීඩාවටපත් වෙලායි තියෙන්නේ කෙලෙසුන්ගෙන් තෘෂ්ණාදීන් දැඩිව අල්ලාගෙනයි තියෙන්නේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ඉඳන් කිව්වා ඉදං කෝ යස අනුපාද්දුතං ඉදං අනුපසට්ඨං කියලා යස මේ තෘෂ්ණාදී කෙලසුන්ගේ පීඩා නැති තත්වයකුත් තියෙනවා අල්ලා නොගත් තත්වයකුත් තියෙනවායි කියලා සඳහන් කළා අතින් එහෙම කිව්වහම මේ සිටු පුත්‍රයාට බොහොම සතුටක් ඇති වුණා කෙලසුන්ගෙන් පීඩාවක් නැති කෙලසුන්ගෙන් අල්ලා නොගත් තත්වයකුත් තියෙනවා නෙමෙයි කියලා සරපු දෙක ගලවල මොකද කළේ ඒ භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළ පැත්තකින් අසුන් ගත්තා පැත්තකින් අසුන් අරගත්තා වූ මේ යසිෂ්ඨ පුත්‍රයාට භාගතුන් වහන්සේ අනුපිළිවෙලින් ධර්ම දේශනා කළා දානේ පිළිබඳ සීලේ පිළිබඳ ස්වර්ග සම්පත් පිළිබඳ කාමයන්ගේ ආදීනව ඒ වගේම කෙලෙසීමේ ආදීනව නෛෂ්ක්‍රාමී ආනිසංස ප්‍රකාශ කළා. ඉතින් භාගතුන් වහන්සේට අන්න ඒ වෙලාවේදී මේ යසිෂ්ඨ පුත්‍රයාගේ සිත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසු තත්ත්වයට පත් වෙච්ච බව වැටහිච්ච වේලාවේදී සාමුක්ඛංශික ධර්ම දේශනා වදාළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතර දේශනා කළා. අන්න ඒ වෙලාවේදී ඒ බණ වූ යස සිටු පුත්‍රයා ඒ ආසනයේදීම සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේදී එදා රාත්‍රියේ පහන් වෙච්චාම යසිටු පුත්‍රයාගේ මෑණියන් අර ප්‍රාසාදයට නැගලා බැලුවා මේ සිටු පුත්‍රයා දකින්න ලැබුණ නැහැ. ඉතින් දකින්න ලැබිච්ච නැති නිසා මහසිටුතුමාට ගිහින් කිව්වා ගෘහපතිතුමනි ඔබේ පුතාව දකින්නේ බලන් දෙයි කියලා. ඒ ගමන පියතුමාත් බැලුවා මාලිගා තුනේම බැලුවා කොහෙවත් නැහැ. ඒ ගමන දූතයන්ව පිටස් සතර දිශාවට පිටත් කළා ආශ්‍රයන් පිටනගත දූතයෝ හතර දෙනෙක්ව සතර දිශාවට පිටත් කළා මේ පුත්‍රයාගේ දිහාවක් හොයාගෙන ඉන්නේ කියලා. එහෙම කරලා සිටුතුමා පාගමනින් ඉසිපතනේ දිහාවට යන්න ගියා. එහෙම යනකොට අඩිසටහන් දැක්කා. අර රත්තරන් සෙරෙප්පු වල අඩිසටහන් දැක්ක ඒ කාලේ ඉතින් හැමෝම සෙරෙප්පු දාන්න නැතුව ඇතිනේ. ඉතින් මේ සෙරෙප්පු අඩිසටහන් දැක්කාම හිතුවා එහෙමනම් මේ සිටු පුත්‍රයා මේ දිශාවට ගිහින් තියෙනවා වගේ කියලා ඒ අනුව ගියා. යනකොට දැන් වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ තමන් වහන්සේ ළඟ ඉන්න මේ යසිසිටු පුත්‍රයාව මේ එන පියාට නොපෙනෙන්න අදිෂ්ඨාන කළා. එර්දියක් කළා පියාට පුතාව නොපෙනෙන්න. දැන් පියාට පේන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා විතරයි. එතන මේ ඉන්න පුතාව දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සිටුතුමා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් යවද සරප්පු අඩිසටහනක් පේනවනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම දැනගත්ත මේ ළඟපාත මෑති කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් යව ස්වාමීනි අපේ යසකුල පුත්‍රයා වෙනම දැක්කද කියලා. බුදුරජාණන් වහන්සේ අදාළ ගෘහපතිතුමනි මෙතන වාඩි වෙන්න ඔබට තව ටික වෙලාවකින් මෙතන ඉන්න සිටු පුත්‍රයාව දැක ගන්න ලැබෙයි කියලා. ඉතින් සිටුතුමාට බොහොම සතුටක් ඇති වුණා මෙතන ඉන්නකොට මගේ පුතාව දැක ගන්න හම්බ වෙනවනේ කියලා වාඩි වුණා. වාඩි වෙච්චහම බුදුරජාණන් වහන්සේ මේ මහ සිටුතුමාට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළාම එතුමා චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපට්ටි ඵලයට පත් වුණා. සෝතාපට්ටි ඵලයටපත් වෙලා මෙතුමා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ ගියා. ඒ නිසා මෙතුමා තමයි ප්‍රථමී මේ බුද්ධ ශාසනයෙහි පළමුවෙන්ම තුනුරුවන් සරණ ගිය පාසකතුමා බවට පත් වුණේ කවුද? අන්න යසිතුමා යසකුල පුත්‍රයාගේ පියා වෙච්ච මහසිටුතුමා. ඉතින් ඒ වෙලාවේදී යසසිරි පුත්‍රයා තීට එහා පැත්තේ වාඩි වෙලා බණහමින් ඉන්න නමුත් පියාට පුතාව පිහින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ එ르දිය නිසා. ඉතින් පියාට කියන බණ මේ කුල පුත්‍රයාත් අහගෙන හිටියා. අහගෙන ඉන්නකොට ඒ ධර්මයේ අනුසාරයෙන් නුවණින් මෙනෙහි මේ නුවණින් මෙනෙහි කරලා සියලුම කෙලෙස් ප්‍රහාණය කරමින් මහරහත් භාවයටපත් වුණා. සෝවාන් හිටියේ යසසිරි පුත්‍රයා පියාට කියාපු බණ අහලා අරහත් ඵලයටපත් වුණා. භාගතුන් වහන්සේ දැන් දන්නවා මේ යසිත පුත්‍රයා නැවත ගිහිගෙට බැඳෙන කෙනෙක් නෙමෙයි. අරහත්ත්වයටපත් වෙලානේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එරදී අතහැරියා. එරදී අතහැරියාම මොකද වුනේ? අන්න පියාට මේ ළඟම එහා පැත්තේ වාඩිලා ඉන්න පුතාව දැක ගන්න ලැබුණා. ඉතින් පියා ඉඳන් කිව්වා දරුවෝ මව බොහොම අඬමින් වැළපෙමින් ඉන්නේ. ඒ නිසා මවට ජීවිත දාණය දෙන්න කියලා කිව්වා. භාගතුන් වහන්සේ ඒ වෙලාවේ ඒ වෙලාවේදී යසිත පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ මුහුණ දිහාවේ බැලුවා. යනුහාම භාගතුන් වහන්සේ වදාළ සිටුතුමනි ඔබට මොකක්ද හැඟෙන්නේ ඔබට මේ කියාපු ධර්මය අහනකොට ඔබේ පුත්‍ර මේ කුල පුත්‍රයා සියලුම කෙලෙස් නසා අරහත්ත්වයටපත් වුණා. ඉතින් දැන් එහෙම කෙනෙකුට නැවත ගිහිගෙට බැඳෙන්න පුළුවන් කමක් ලැබෙනවද කියලා අහුවා. ඒ ගමන සිටුතුමා ඉඳක් නෑ ස්වාමීනි දැන් ඉතින් අපේ පුත්‍රයාට ආයේ ගිහිගෙට බැඳෙන්න විදියක් නැහැ. ඒ නිසා මගේ පුත්‍රයාට වුණේ මහා ලාභයක්. ඉතාම හොඳ ලාභයක් උනේ මොකද මගේ පුත්‍රයාට සියලුම කෙලෙස් නසා අරහත්ත්වයටපත් වෙන්න ලැබුණා නේදයි කියලා පියා මේ පුතාගේ අරහත් ඵලයටපත් වීම ගැන ඉතාම සතුටු වුණා. ඉතින් ඒකත් හරි වටිනා ආදර්ශයක්. මොකද ඒකට හේතුව අද කාලේ මව්පිය බොහෝ දෙනෙක් Tamange දරුවෝ රහත් වෙනවා කිව්වොත් එහෙම ඈ අන් බය වෙනවා. තේරුණාද? මෙහෙම කියන්නේ ලාභයක් මහා ලාභයක් උනේ කියලා කියන්නේ. ඉතින් ඇයි මෙතුමා මේ ලාභයක් කියලා කිව්වේ? එතුමා සෝතාපන්නව හිටපු කෙනෙක් නේ. එතුමා සෝතාපන්නා යේ වෙනකොට තුනුරාන් සරණ ගියේ ප්‍රථම උපාසකතුමා. ඉතින් ඒක නිසා එතුමා දන්නවා ඉතින් කෙනෙකුට මේ ජීවිතයේම සියලු ජාති ජරා මරණ ආදී දුක් අවසන් කර ගන්න ලැබුණා නම් මේක මහා ලාභයක් කියලා ඊටාම සතුටු වුණා. ඒ ගමන ආරාධනාවක් කළා ස්වාමීනි එහෙමනම් අද දානීය සඳහා බුදුරජාණන් වහන්සේ මේ යසසිටු පුත්‍රයා සමග පැමිණෙනසේක්වා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. ඊට පස්සේ මේ සිටුතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. සිටුතුමා පිටත් වුණායින් පස්සේ යසසෝ ස්වාමීන් වහන්සේ දැන් රහත් වෙලා ඉන්නේ යසරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රවිද්ද ඉල්ලාහිට. එතකොට බලන්න මේ යස් ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත්වන්නේ මේ ගිහි ඇඳුම් ආදිය පිටින්මයි. තේරුණාද? ඊට පස්සේ තමයි පැවිදි වුනේ. පැවිදි ඉල්ලා හිටියාම බුදුරජාණන් වහන්සේ එහි දීක උපසම්පදාවෙන් යස ස්වාමින් වහන්සේවත් උපසම්පදා කළා. අ විදිහට තමයි යස ස්වාමින් වහන්සේ මහරහත් භාවයට පත් වෙන. ඉතින් ඔය වෙනකොට මේ ලෝකයේ රහතන් වහන්සේලා හත් නමක් හිටියා බුදුරජාණන් වහන්සේත් එක්ක. ඉතින් මොන විදිහට තමයි මේ ප්‍රථම වස් කාලයේ මේ අපූර්ව සිදුවීම් මාලාව සිද්ධ වුණේ. ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙමු මේ බුද්ධ ශාසනයෙහි පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් වුණු යම්සේද. මේ යසසිටු පුත්‍ර ස්වාමින් වහන්සේ යස ස්වාමින් වහන්සේ ඒ සියලුම සබ සම්පත් අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් වූ අරහත්ත්වයට පත්ුනේ යම්සේද අපටත් මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණේ ඒ වගේම භාවනාවෙන් අවබෝධ කර ගැනීමෙන් සියලු පෙළසුන් නසා උතුම් වූ නිවනින් සැනසීම සඳහාම මේ ධර්ම ශ්‍රවණමය කුසලයේ කාන්තේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු බුදු පූජාවත ගැසීම සඳහා කවුරු සූදානම් වෙමු